මේ සිරිවර්ධන මහත්තයාට ප්‍රශ්න තියද? වෙලාව නම් ගොඩක් ඉක්මලා තියෙන්නේ. තවතුමාට යමක් අහන්න තියෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ මම කෙටියෙන් ප්‍රශ්නයක් අහන්න. වහන්සේ අර ඔය නාම රූප ගැන විස්තර කරද්දී අර මේ මොගලන් ස්වාමීන් වහන්සේ එක සිටුවරේ দমনය කරලා අර පැණි කැවුම් ගෙනාවා කියනවනේ. එතකොට ඊට පස්සේ අර මුළු නගරෙටම ඒ එකම කැවුම් ටිකෙන් බෙදවුවා කියනවා. දැන් අර අපි පාම් පිටි කිලෝ එකක් ගෙනාවොත් හදන්නේ දෙන්නෙකුට තුන් දෙනෙකුට විතර දැන් අර එකම කොටසින් කොහොමද මේ මුළු නගරෙම බඩ පිරෙන්න කන්න දුන්නා කියන්නේ ඒක තමයි 이르දිය උන්වහන්සේ ඉතින් ඉර්ධිමත් උන් අතරින් අග්‍රයිනේ ඒ නිසා උන්වහන්සේට ඉතින් ඒක කරන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ ඒක රූප කොටාස ටික වැඩි කරන එකනේ තියෙන ඒ වර්ගේ රූප ඒකේ බහුල උපදින්නට මනසින් බලපෑම් කරනවා දැන් කඩදාසියේ පුළුවන්කම තියෙන්නේ ඒ ඒ රූප නිරුද්ධ වෙනකොට ඒ වර්ගයේ රූප කොටාස ටිකක් ඇති හැබැයි ඕන්නම් 이르දිමතෙකුට බලපෑම් කරන්න පුළුවන් ඒ කඩදාසිය තව ඕන තරමකට මුළුම් වෙන්න. දැන් සාමාන්‍ය ජීවි ගහක ඒක ස්වභාවිකව සිද්ධ වෙනවා රූප කොටාස පොකුරු පොකුරු හටගනිමින් ඒක වර්ධනය වෙනවා. ඒතර අජීවී කැවුම් ගෙඩියක කඩදාසියක එහෙම වෙන්න විදිහක් නැහැ. හැබැයි මානසික බලපෑම් කරන්න පුළුවන්. ඒක මනස පුහුණු කරලා තියෙන යුද්ධිමතෙකුට ඒක මහා ප්‍රශ්නයක් නෙමෙයි. එහෙමයි. ගොඩ පිං ස්වාමීන් වහන්සේ.